දැන් වේලාව පෙරවරු 8යි විනාඩි 6යි. ඔබසන් දෙවියන්ව එකනශමහතෙන් අනුකනශම නවීන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයටයි. උදෑසන ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට අපහායක් වෙන්න ඔබට ආරාධනා. ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ කොස්ගම කණම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිපති සීතාවක පුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ආයතනාධිපති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කණම්පැල්ලේ සුමන නම්බු ස්වාමින්වහන්සේ සදහැවතුනි දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර নমස්කාරය කියමු.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 සරණං ගතං ති ධර්මස්සෝනාබිලාසි සදහවත් වාසනාවන්ත පින්වත්නි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ඉස්රාහරණ ලබන ධර්මදේශනා මාලාවේ අද දවසේ මේ අවස්ථාවට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට සූදානම් වෙන අවස්ථාව. අද ධර්මදේශනාව සඳහා අපිට ආරාධනා කරන්නට යෙදුනේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සංයුක්ත නිකායේ ගාමිනී සංයුත්තයට අයත් හත්තාරෝහ කියන සූත්‍ර දේශනාවට අදාළව ධර්මදේශනාව පාත්වන ලෙසටයි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනාකට වදාළ උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මය වර්තමාන කාල සීමාවේ අපි සෑම දිනාටම ඊටාම හොඳින් ශ්‍රවණය කිරීමට අවස්ථාව සැලසෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් පවත්වාගෙන යනු ලබන උතුම් ධර්ම සංග්‍රහයක් හැටියට පින්වත්නි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය පුතාජන සමාජයේ ජීවත් වෙන අප පමණක් නෙමෙයි මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේම ශ්‍රවණය කළ අවස්ථා පිළිබඳව අපේ ධර්මයේම සඳහන් වෙනවා. ඒ බඳු අවස්ථාවක් හැටියට මහා ගෝසිංග සූත්‍ර දේශනාව මේ අවස්ථාවේදී අපි සිහිපත් කළ යුතු වෙනවා බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේලා කිහිප නමක් ගෝසිංග ශාලවණේට වැඩම කළා ඒ ශාලවණේ වැඩ වාසය කරන අවස්ථාවේදී උන්වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තුෙන් සරියුත් මහරහතන් වහන්සේ වෙතට වැඩම කළා. විශේෂයෙන්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ වගේම අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වගේම ආනන්ද හාමුදුරුවන් වහන්සේ රේවත හාමුදුරුවන් වහන්සේ ආදී මේ හාමුදුරුවන් වහන්සේලා මේ වන උයනේ වැඩ වාසය කරන අවස්ථාවේදී සරේත් මහරහතන් වහන්සේ වෙතට වැඩම කළා උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වුණා. ඒ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ මේ මහා මහා සංඝරත්නයට ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කරනවා එවත්නි මේ වනයන ඊකාත්ම සුන්දරයි. ඒ වාගේම ගස්වැල් ඒ වාගේම මල්ලුයන් ආදී මේ වගේ අංගවලින් සමලාංකృత මේ වනාන්තරය ආලෝකමත් වෙන්නේ කුමන කාරණයක් නිසාද කියලා සරියුත් මහරහතන් වහන්සේ ආනන්ද හිමියන් ඇතුළු හාමුදුරුවන් වහන්සේලාගෙන් විමසූ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන් වහන්සේ සිහිපත් කරනවා ස්වාමීනි මේ ලෝකේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට ලැබුණා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන මුල මැද අග කියන තුන් තන්හිම පිරිසුදු ධර්මයේ යම් කෙනෙක් දේශනා කරනවා නම් ඒ ධර්මය මනවින් ශ්‍රවණය කිරීම තුළින් ඒ ධර්මය මනවින් හිතේ ධාරණය කර ගැනීම තුළින් ඒ ධර්මය වචනයෙන් තම තමන්ට පුළුවන් ආකාරයෙන් ප්‍රකාශ කිරීම තුළින් ඒ වාගේම ඒ ධර්මය මෙනෙහි කිරීම තුළින් හා ධර්මය පිළිබඳව අවබෝධය ලබා ගැනීම තුළින් මහත් ආලෝකයක් ඇති වෙනවා. අන්න ඒ බඳු උතුමන් වහන්සේලා නිසා මේ සාල වනය ආලෝකමත් භාවයට පත් වෙනවා ඒ වගේම මේ සල්ලු වෙන හොබවනවා කියලා එදා ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කරනවා. යේතේ ධම්මා ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං ධම්මචරියං අභිවදන්ති. තථා රූපස්ස ධම්මස්ස බහුසුතා හොಂತಿ දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා කියලා මේ සඳහන් වන ගෝසිංග සූත්‍ර පාඨයෙන් අපි තේරුම් ගත යුතු වෙනවා ධර්මය ශ්‍රවණය කිරීම තුළින් අපේ ධර්මඥානය වඩා වර්ධනය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ධර්මඥානය වඩා වර්ධනය කරගෙන අවබෝධය ලබාගෙන ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්ම මාර්ගයේම යෙදීම තුළින් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ උතුම් වූ විමුක්තිය සාක්ෂාත් කරගන්නට. ඒ බඳු වටිනා ධර්ම දේශනාවේ පුණ්‍යක්‍රියාවක් ශ්‍රවණය කිරීමට සිදු කර ගැනීමට සූදානම් වෙන අවස්ථාවේදී අද ධර්ම දේශනාව සඳහා මා මුලින් ප්‍රකාශ කරන්නට යෙදුණු සූත්‍ර පාඨය ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණ සංයුත්ත නිකායේ අඩංගු අත්තාරෝහ කියන සූත්‍ර දේශනාවේ අඩංගු සූත්‍ර පාඨය මේ අත්තාරෝහ සූත්‍ර දේශනාව ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේදී හත්තාරෝහ ගාමිනී කියන කුල පුත්‍රයා නිමිති කරගෙන පින්වත්නි මේ අවස්ථාවේදී අපි අවධානය යොමු කළ යුතු වෙනවා මේ ගාමිනී සංයුත්තේ අඩංගු වෙන සූත්‍ර දේශනාවන් ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙච්ච ඒ වාගේම ගිහි ජීවිත ගත කළ ගම් ප්‍රදානි ගාමිණී කියලා කියන්නේ නායකත්වය දරන ප්‍රදානින් කීප දෙනෙක් අරමුණු කරගෙන දේශනාවකට වදාළ සූත්‍ර දේශනාව. එයින් මේ සූත්‍රයට සම්බන්ධ තවත් සූත්‍ර ධර්ම දෙකක් සඳහන් වෙනවා. යෝදා ජීව සූත්‍රය සහ අස්සාරෝහ සූත්‍රය. මේ සූත්‍ර දේශනාවන් තුනම යෝදා ජීව සූත්‍ර දේශනාවත් හත්තාරෝහ සූත්‍ර දේශනාවත් ඒ වගේම අස්සාරෝහ සූත්‍ර දේශනාවත් කියන මේ සූත්‍ර දේශනාවන් තුනම ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලබන්නේ උන්වහන්සේ වෙතට පැමිණුණ මේ ප්‍රදානින් විශේෂයෙන්ම යෝදා ජීව කියලා සඳහන් වෙන්නේ යුද්ධ කරමින් යුද්ධයෙන් ජීවත් වෙච්ච ඒ වාගේම එබඳු ගම් ප්‍රධානීන් කීප දෙනෙක් අරමුණු කරගෙන තමයි මේ සූත්‍ර දේශනාවන් දේශනාවෙන් හත්තාරෝහ කියලා කියන්නේ හස්තයෙන් පිට නැගී සටන් කරන ඒ යුද්ධයේ දක්ෂ ඒ වගේම සංග්‍රාමයේ දක්ෂ නායකයෙක්. මේ හත්තාරෝහ ගාමිනී ලෝතර බුදු පියාණන් වහන්සේ වෙතට පැමිණලා උන්වහන්සේගෙන් විමසනවා යම්සි කාරණයක්. කුමක්ද මේ කාරණය? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හස්තයෙන් පිට නැගී යම් කෙනෙක් සංග්‍රාමයකට එහෙම නැත්නම් යුද්ධයකට එළඹෙන අවස්ථාවේදී ඔහුට සිදු වෙනවා තමන් වෙත පැමිණෙන සතුරන් පරාජයට පත් කිරීම සඳහා සතුරන් ඝාතනය කරන්නට ඔවුන් විනාශ කරන්න සිද්ධ වෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ මුතුන් මිත්තන් මේ යුද්ධෙහි දක්ෂ ඒ යුද්ධය තුලින්ම ජීවිතය ගත කළ ඒ පැරණි මුතුන් මෙත්තන් ප්‍රකාශ කරනව අහලා තියෙනවා මේ යුද්ධ කිරීම නිසා සතුරන් පරාජයට කර පරාජයට පත් කරන ඒ වගේම ඔවුන් විනාශ කරන ඔවුන් මරණයට පත් කරන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අය සරංජිත කියන දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා සරංජිත කියන දෙව්ලොව මරණින් මත්තේ පහළ වෙනවා කියලා ඒ මුතුන් මිත්තන් මට ප්‍රකාශ කළා තියෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අදහස පිළිබඳව ඔබ වහන්සේ දරන මතේ කුමක්ද ඒ වෙලාවේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගාමිණී ඔබ ඔය කාරණේ අමතක කරන්න. එය පැත්තකින් තියන්න එය වැඩකට නැති කතාවක්. එහෙම සඳහන් කරනකොට පින්වත්නි මේ හත්තාරෝහ ගාමිණී නැවත නැවතත් ලෝතුරා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වගේ ඇතුම් පිට නැගී සංග්‍රාමයකදී මිනිසුන් මැරීමේදී ඒ වගේම ඔවුන්ට හිංසා පීඩා පැමිණීමේදී ඔවුන් පරාජයටපත් කිරීමේදී මහත් ජයග්‍රහණයක් අත්වෙන. ඒ නිසා ඒ ඇත්තන් මරණින් මතු දෙව්ලොව උප්පත්ති ලබනවා කියන කතාව ඇත්තද කියලා ආපු වෙලාවේ දෙවන වරත් බුදුරජාණන් වහන්සේ මෙය පැත්තකින් තියන්න මේ වැඩක් නැති කතාවක් කියලා සඳහන් කළා. තුන්වෙනි වරත් ඒ වගේ විමසීමෙන් පසුව ලෝතර බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව යථාර්ථය පැහැදිලි කරනවා. පින්වත් ගාමිණී යම් කෙනෙක් කෙනෙකුගේ ජීවිතය විනාශ කරනවා කියලා කියන්නේ ඒ වගේම මරණයටපත් කරනවා කියලා කියන්නේ දැඩි සිතකින් ලාමක සිතකින් කරන දෙයක්. ඒ නිසා එබඳු අවස්ථාවක ඒ කරන අකුසල කර්මය නිසා ඇතිවෙන්නේ දුක් විපාකයක්මයි. ඒ අය කවදාවත් ඔබ අහලා තියෙන ආකාරයට සරංජිත දිව්‍ය ලෝකයේ උප්පත්ති ලබන පිරිසක් නෙමෙයි. මගේ ඉගැන්වීමට අනුව ඒ අය සිදු කරගන්නේ මහා විශාල අකුසල කර්ම. ඒ නිසා ඒ අය ඒ කාන්තයෙන්ම උප්පත්ති ලබන්නේ සරංජිත නිරයේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ අනුව පින්වත්නි ලෝතර බුදු පියාණන් වහන්සේ ඊටාම් වටිනා කාරණයක් අපිට පැහැදිලි කරනවා. මේ යුද්ධය පිළිබඳව සංග්‍රාමයේ පිළිබඳව අපේ ඉතිහාස ප්‍රවෘත්තිවල සඳහන් වෙනවා යම් කෙනෙක් යුද්ධ කරනකොට ඒ වාගේම එයින් මහා යහපතක් සිද්ධ වෙනවා කියලා සමහර වෙලාවට ඒ අය සූර වීර දක්ෂ ඇත්තන් හැටියට සඳහන් වෙනවා. නමුත් පින්වත්නි මෙතෙන්දි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ සිත ඊට දරුණු චේතනාවන්ගෙන් පිරී තමයි පවතින්නේ. ඒකාන්තයෙන්ම ලාමක චේතනාවන්ගෙන් පිරී පවතින්නේ ඔවුන් කෙනෙක් මරණයට පත් කරන්නට ඕනෑ ජීවිතාක්ෂයට පත් කරන්නට ඕන කියන හැඟීම ඇති වෙනකොට සිදු වෙන්නේ කුසලයක් වෙනුවට අකුසලයක්. ඒ නිසා මේ පිළිබඳව ලෝතර බුදු පියාණන් වහන්සේ දක්වන ආකල්පය මොකක්ද කියන එක අපි ඊටාම් හොඳින් තේරුම් ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ කෝලහලයට එහෙම නැත්නම් යුද්ධයට ඒ වාගේම අසමගියට විරුද්ධ උත්තමයන් වහන්සේනම. ඒසා එදා ලෝතර බුදු පියාණන් වහන්සේගේ ළඟම ඥාති ත්‍රිසක් මතකයි ප්‍රෝයිනි නදිය දෙපසට එකතු වෙලා සටන් කරන්න සූදානම්. ප්‍රෝහිණි නදී ජලය බෙදා ගැනීමට මේ රෝහිණි නදියේ ජලය එක්තරා කාල සීමාවකදී පින්වත්නි අඩු වෙලා ගියා. මේ අයගේ වගාවන්ට ඒ වගේම ගොවිතැන් වලට මේ ජලය බෙදා ගන්නට මේ අය ඒ අනුව කෝලහල කරන්න පටන් ගත්තා. ශාක්‍ය වංශය අයත්, කෝලී වංශය අයත් ඒක රාශියලා මේ විදිහට මහා විශාල පිරිසක් සම්බන්ධ කරගෙන මහා සටනක් ආරම්භ කරන අවස්ථාවේදී පින්වත්නි ලෝතර බුදු පියාණන් වහන්සේ ස්ථානයට වැඩම කරලා උන්වහන්සේ සඳහන් කරනවා ඔබලාට වටින්නේ මේ සෑම දිනාගේම ජීවිතද එහෙම නැත්නම් වටිනා වෙනත් කාරණයක්ද එහෙම නැත්නම් මේ ජලයේද ඒ අවස්ථාවේදී සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ජීවිත වටිනවා. ඒ නිසා කෙනෙක් යම් කෙනෙකුගේ ජීවිත විනාශ කරනවා නම් ඒ වාගේම මරණයටපත් කරනවා නම් ඒක මහා විශාල අකුසලයක් අපරාධයක්. ඒ නිසා එදා ලෝතර බුදු පියාණන් වහන්සේ මේ දෙපිරිසටම යුද්ධයේ ආදීනව පැහැදිලි කළා. ඒ වාගේම අසමගිය ආදීනව පැහැදිලි කළා. ඒ අනුව මේ දෙපිරිස එදා ඒ අදහස අත්හැරලා ලෞතර බුදු පියාණන් වහන්සේගේ වචනේ පිළිගත්තා. ඒකම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ජයං බේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං යම්කිසි සංග්‍රාමයකදී යම්කිසි යුද්ධයකදී සිදුවෙන්නේ කුමක්ද එක පැත්තක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම තව පැත්තක් පරාජයටපත් වෙන. ඒ නිසා සඳහන් කරනවා ජයං වේරම් පසවති. ජයග්‍රහණය කිරීම අනික් අය තුල වෛරය ඇති කරන. දුක්ඛං සේති පරාජිතෝ. ඒකම සිදු වෙනවා කුමක්ද? පරාජයටපත් වෙන අය දුකටපත් වෙන. නමුත් උපසාන්තෝ සුඛං සේති යම් කිසි කෙනෙක් උපසාන්ත තත්වයටපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ආදී මගඵල පසක් කරනවා නම් ඒ තැනත්තන් සුවසේ පසු වෙනවා කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් මේ අවස්ථාවේදී මේ හත්තාරෝහ ගාමිනී සඳහන් කරන අදහස විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මිත්‍යා මතයක් හැටියට සඳහන් කරන වැරදි අදහසක් කෙනෙකුට හිංසා පීඩා කරලා ඒ වාගේම ඔවුන් අව්‍යායුධ භාවිතා කරගෙන ඔවුන්ගේ අත්පා සිඳීමෙන් ඒ වාගේම විනාත් ව්‍යසනයන්ට පත් කිරීමෙන් මරණයට පත් කිරීමෙන් සිදුවන්නේ කුමක්ද දරුණු අකුසලයක්මයි ඒ නිසා ඒ අය යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් දෙව්ලොව උප්පත්තිය ලබනවා කියලා ඒක වැරදි අදහසක්, මිත්‍යා අදහසක් කියලා ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ මිත්‍යා දෘෂ්ටිය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ස්ථාන දෙකක උප්පත්තිය ලබනවා කියලා. සාස්ස හෝත්ති මිච්ඡාදිත්‍ති දික්ටිකස්සකෝ පනාහං ගාමිනී පුරුෂ පුද්ගලා දින්නම් ගතිනම් අඤ්‍යතරං ගතින් වදාන හින්වත් ගාමිනිය ගාමිනී ගෘහපතිය මේ ලෝකේ මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ අය මේ මිත්‍යා දෘෂ්ටි හේතු කොටගෙන ගති දෙකකටපත් වෙන්න පුළුවන් දින්නම් ගතිනම් අඤ්‍යතරං ගතින් වදාන මොනවද මේ ගති දෙක නිර්යං වා චිරච්ඡාන යෝනින් වා සමහර වෙලාවට මේ අය නරකයේම උප්පත්තිය ලබන්න පුළුවන් ඒ වගේම තිරච්ඡාන යෝනින් වා මේ අය තිරසං ආත්ම භාවවල උප්පත්තිය ලබන්නට පුළුවන් ඉන්වත් මේ අවස්ථාවේදී අපි තේරුම් ගන්නට ඕන මේ සරංජිත නිරය කියන කාරණාව ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න වෙනම නරකයක් හැටියට නෙමෙයි. අපේ දේශනාවේ සඳහන් වෙනවා මහා නිරය අටක් පිළිබඳව. සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචී ආදී වශයෙන් නරක අටක් පිළිබඳව සඳහන් මෙයින් මේ අවේචි මහා නරකයේම එක්තරා සත්වයෙන් දුක් විඳින ආකාරයක් පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ. එහෙමනම් අවේචි මහා නරකය කියලා කියන්නේ මේ නිරේ අටින් ඊ타ත්ම ප්‍රබල ඊ타ත්ම දුක්සාගත විපාකගෙන දෙන නරකය. විශේෂයෙන්ම මේ අවේචි මහා නරකයටපත් වෙන සත්වයන් පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙනවා. ආනන්තරේ පාප කර්ම සිද්ධ කරන ඇත්තනොත් ඒ වාගේම විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටිගත වෙන අයත් මේ ආනන්තරේ පාප කර්ම මේ ධර්ම පාප කර්ම හේතුවෙන් අවිච්ඡේ උප්පත්ති ලැබනවා කියලා සඳහන්. එහෙමනම් මේ සරංජිත නිරය කියන මේ කාරණාව පැහැදිලි කරන්නේ අවි ආයුධ අරගෙන ඒ වාගේම කඩු කිනිසි තෝමර පලිය ආදී මේ ආයුධ අරගෙන සටන් කරනවා වගේ ඕනෝන් එන කොටාගෙන ඕනෝන් හිංසාවට පීඩාවට ලක් කරමින් ඕනෝන්ම දුක් විඳින ස්ථානයක් තමයි මෙතන සඳහන් වෙන්නේ. එහෙමනම් මේ හත්ආරෝහ ගාමිනීට සඳහන් කරන්නේ ගාමිනී මේ වැරදි දෘෂ්ටිය නිසා මෙන්න මේ සඳහන් කරන කෙනෙකුට හිංසා පීඩා කිරීමෙන් ඒ වාගේම කෙනෙක් මරණයටපත් වීමෙන් දෙව්ලොව උප්පත්තිය ලබනවා කියන මේ වැරදි දෘෂ්ටිය නිසා මිත්‍යා දෘෂ්ටිය නිසා මේ නරකයේ තමයි උප්පත්තිය ලබන්නේ. ඒ නිසා එදා පින්වත්නි මේ හත්ආරෝහ ගාමිනී කුලපුත්‍රයා ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න අවස්ථාවේ තමන්ගේ දෑසින් කඳුළු වැටෙන්න පටන් ගන්නවා. මේසා දීර්ඝ කාලයක් මම මේ වැරදි මතේම පිහිටා හිටියා. මේසා දීර්ඝ කාලයක් මගේ මුතුන් මිත්තන් ප්‍රකාශ කළ මේ වැරදි මතය පිළිගැනීම නිසා මමත් බොහෝ අකුසල් සිදු කරගත්තා කියලා කඳුළු සරන්න පටන් ගත්තා. නමුත් ලෝතුරා බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ සඳහන් කරන ඔබ බැලපෙන්න එපා ඒ වගේම ඔබ කනගාටු වෙන්න එපා. දැන්වත් මේ කාරණය තේරුම් ගන්න. අනේ අවස්ථාවේදී තමයි පින්වත්නි මා විසින් මුලින් ප්‍රකාශ කරන්නට යෙදුන සූත්‍ර පාඨය මේ ගාමිණී විසින් ලෝතර බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්න. අබික්ඛන්තම් බන්තේ අබික්ඛන්තම් බන්තේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඊටාම යහපත්. ඒ වගේම සියතාපි වන්තේ යම්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාව යටිකුරු කර තබන ලද වාජනයක් උඩුකර කළා මෙන්. ඒ වාගේම ඒකම සඳහන් කරනවා පටිච්චන්නං වා විවරෙහිය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වසා තිබුණු දෙයක් විවර කළා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ. ඒ වාගේම අඳුරේ වාසය කරන කෙනෙකුට පහනක් දැල්වල ආලෝකය ලබා දුන්නා වගේ තමයි චක්කුමන්ත රූපානි දක්කින්තිති. හරියට ඒ ආලෝකය ලබා දීලා ඇස් ඇති කෙනෙක් මේ පවතින රූප දකිත්වා කියලා දැක්වා වගේ තමයි බෝහන්සේගේ දේශනාව. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද පටන් මම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිය උපාසක මහත්මයෙක් බවට පත් වෙනවා කියලා මෙහත්තාරෝහ ගාමිනී එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරන. පින්වත්නි මේ සූත්‍ර දේශනාවෙන් සඳහන් වෙන ධර්ම කාරණා පිළිබඳව අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඕන. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා කෙනෙක් යම්කිසි සත්වයේ ඝාතනය කරනවා නම් පුද්ගලයේ ඝාතනය කරනවා නම් ඒ තනත්තා තුළ ඇති වෙන්නේ ඒකාන්තයෙන්ම දරුණු චේතනාව. සත්වයේ මරණයට පත් කිරීම තුළින් අකුසලයක් සිද්ධ වීම සඳහා පෙළොතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ප්‍රධාන වශයෙන්ම චේතනාව තමයි බලපාන්නේ. පෙළොතුරා බුදු පියාණන් වහන්සේ කර්මය කියන්නේ කුමක්ද කියලා ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. චේතනාං වික්කේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරෝති කායේන වාචා මනස. මානිනි මම කර්මයයි කියලා දේශනා කරන්නේ චේතනාව. එහෙමනම් ඒ චේතනාව විශේෂයෙන්ම වැරදි ආකාරයට නරක චේතනාවක් හැටියට ඉදිරිපත් වෙනවා නම් ඒ අවස්ථාවේ සඳහන් කරනවා චේතයිත්වා කම්මං කරෝති. චේතනාව පෙරදරි කරගෙන යම් කිසි කෙනෙක් කර්ම කරනවා නම් කායේන වාචා මනසා කායෙන් වචනෙන් මනසින් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තමයි කර්මය බවට පත් වෙන්නේ. එහෙමනම් සත්වයේ මරණයටපත් කිරීමේදී බලපාන ප්‍රධාන කරුණු හේතු වෙන කරුණු පහක් පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙනවා. පළවෙනි කාරණාව තමයි සත්වෙක් වීම. ඒ වාගේම ඒ සත්වයාට පණ ඇති බව දැනෙන්න ඕනේ. ඊළඟට මරණ චේතනාවක් ඇති වෙන්න ඕනේ. මැරීම සඳහා උපක්‍රමයක් යොදන්නට ඕනේ. මරණයට පත් කරන්නට ඕනේ. ඔය කරුණ ටික සම්පූර්ණ වෙනකොට ඒකාන්තයෙන් මේ චේතනාව මරණ චේතනාවක්මයි. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා මෙය හොඳට තේරුම් බේරුම් කරගෙන මේ ලෝකයේ සෑම සත්වෙින්ම තමන්ගේ ජීවිතයට මොනතරම් ආශ්‍රය ආදරයක් දක්වනවද ඒ වගේම සෙනෙහසක් දක්වනවද ඒ වගේම මොනතරම් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවද එය තේරුම් ගන්නට ඕන අත්තානං උපමංකත්වා තමන් උපමාවට අරගෙන නනෙයන ගාතේ සබ්බේ තසාන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්තාන හනෙයන ගාතේ කියලා සඳහන් කරනවා මගේ ජීවිතයට යම් කෙනෙක් හිංසා පීඩා කරනවා නම් ඒ වගේම දඬුවම් කරනවා නම් ජීවිතේ විනාශ කරන්න පැමිණෙනවා නම් මම මොනතරම් අකබැත්තක් දක්වනවද අන්න ඒක හිතන්නට ඕන. අපි සියලුම ප්‍රාණීන් පිළිබඳව මෙතෙන්දි ලෝතර බුදු පියාණන් වහන්සේ පින්වත්නි ඊටාම පැහැදිලිව සඳහන් කරනවා මේ ලෝකේ ප්‍රාණ කියන මේ සංඛ්‍යාවට අයිති වෙන ප්‍රාණ සංඛ්‍යාත සත්වයින් තෝරා බේරා ගැනීමේදී අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් සූත්‍ර දේශනාවන් පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන. එනවත්නි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ධම්මික සූත්‍ර දේශනාව කියලා සූත්‍ර දේශනාව සුත්ත නිපාතේ. මේ ධම්මික සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා ගිහි ජීවිතය ගත කර නැත්නම් පංචශීලය කෙබඳු ආකාරයෙන් ආරක්ෂා කළ යුතුද? පංචශීලය ආරක්ෂා කළ යුතු ආකාරය. පංචශීලය මනවින් ආරක්ෂා කරන ගිහියෙක් වෙනවා නම් ඒ වගේම යම් කෙනෙක් වෙනවා නම් ඒ තැනත්තා තමා විසින්ම ආලෝකය සලසා ගන්න කෙනෙක් හැටියට සඳහන් වෙනවා. ඒ නිසා මේ ධම්මික සූත්‍ර දේශනාවේදී පින්වත්නි තා පැහැදිලිව ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පරපණ නැසීම සම්බන්ධයෙන් අපි කෙබඳු ආකාරයෙන්ද කල්පනා කළ යුතුවන් පානං නහානේ නචගාතේය නචාම් ජඤ්ඤා හනතම් පරේතං ඒ තාවරා ඒ සතා ඒ තසා සම්ති ලෝකේ කියලා සඳහන් කරනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාව පින්වත්නි මානව හිතවාදයක් පමණක් නෙමෙයි මිනිසුන්ගේ යහපත පිණිසම පවතින දේශනාවක් නෙවෙයි ඊට වඩා එහා ගිය විශ්ව හිතවාදයක් හැටියට තමයි ලෝතර බුදු පියාණන් වහන්සේගේ දේශනාව සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. උන්වහන්සේ විශේෂයෙන්ම මිනිසුන් මැරීම පමණක් නෙමේ සතුන් මැරීම පමණක් නෙමේ සබ්බ පාන භූතේ සිතානුකම්පි විහරාමි කියලා සඳහන් සියලුම සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතුව ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පා ඇතුව වාසය කරන්න කියලා. එතෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පානං නහානේ පරපණ නැසීමෙන් වැළකෙන්න ඕන. ඒ වගේම නචානුජඤ්ඤා හනතම් පරේසං. විශේෂයෙන්ම තමන් වැළකෙනවා වගේම පින්වත්නි සමහර ඇත්තන් ඉන්නවා තමන් වැළකීලා වෙන අය ලව්වක් කරවන. තමන් කරන්නේ නැහැ. වෙන කෙනෙකුට කියනවා අහවල් කෙනා මරණයටපත් කරන්න. අහවල් සතා මරණයටපත් කරන්න. එන්වත්නි කුමක්ද සිද්ධ වෙන්නේ? ප්‍රාණඝාත කුසලයේ තනත්තාට පැමිණෙන. වෙන කෙනෙක් ලව්වා මැරෙව්වත් ප්‍රාණඝාත කුසලයේ තනත්තාට පැමිණෙනවා මේ දේශනාවට අනුව. නචගාතේය ඊළඟට සඳහන් කරනවා නචානු ජඤ්ඤා හනතං පරිසං වෙන කෙනෙක් මරණයට පත් කරන අවස්ථාවේදී පින්වත්නි සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අසවල් කෙනා මරණයක හොඳයි අසවල් සතා මරණයක හොඳයි කියලා හිතෙන්න පුළුවන් ඒකට අපි සඳහන් කරනවා අනුදැනීම කෙනෙක් මරණකොට ඒ පිළිබඳව සතුටටපත් වෙනවා නම් ඔය සත්‍යය මරණ එක හොඳයි කියලා හතුරටපත් වෙනවා නම් ඒ නුත් පින්වත්නි කුමක්ද සිද්ධ වෙන්නේ? ප්‍රාණඝාත කුසලයක් පැමිණෙනවා. ඒ නිසා සියලු සතුන් කෙරෙහි කරුණා මෛත්‍රී පෙරදරිය වාසය කරන යම් කිසි කෙනෙක් ඉන්නවද? ඒ අයට පින්වත්නි පුංචි සතෙක්වත් මරන්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම මෙතන සඳහන් කරනවා යේ තසා සම්ති ලෝකේ පින්වත්නි මේ ලෝකේ ප්‍රාණීන් ගත්තයින් පස්සේ අපේ දේශනාවේ සඳහන් වෙනවා පණ තියෙන සත්වයන් වගේම පින්වත්නි ප්‍රාණීන් හැටියට ගස්කොළනුත් අයිති විශේෂයෙන්ම ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ දේශනාව පින්වත්නි මෙතෙන්දි සඳහන් වෙනවා යේ තථා සම්ති ලෝකේ තස කියලා කියන්නේ ගමන් කරන ඒ වගේම ඇවිදින සත්වේ එහෙමනම් ඇවිදින සත්ව සංඛ්‍යාවට ඒක ශෛලික ජීවියාගේ පටන් මහා විශාලම සත්වයා දක්වා අයිති වෙනවා මේ ඇවිදින සත්ව වෙනස් වෙන සත්ව සංඛ්‍යාවට. වෙනත් වචනකින් කියනවා නම් ජංගම සත්ව ධනෙට. ජංගම කියලා කියන්නේ එක තැනක නොපවතින. ඒ වගේම එනවත්නි එක තැනක පවතින ප්‍රාණිනුත් එක්ක ඒ ප්‍රාණීන් පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ ස්ථාවර ප්‍රාණීන් ස්ථාවර ප්‍රාණීන් කියලා කියන්නේ ගස් කොළන් ඒ වගේම සත්වයාට මිනිස්යාට ජීවත් වීමට අවශ්‍ය කරන සේවන දෙන ජීවත් වීමට අවශ්‍ය කරන වාසය ටික ලබා දෙන ජීවත් වීමට අවශ්‍ය කරන ආහාර ටික ලබා දෙන ජීවත් වීමට අවශ්‍ය කරන බේත්‍යත් ටික ලබා දෙන්නේ පින්වත්නි මෙන්න මේ සඳහන් කරන ගස් කොළන් වල. ඒ නිසා තමයි අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාටත් එක්තරා අවස්ථාවකදී ශික්ෂාපදයක් පනවලා තියෙන්නේ. ගස් කොළන් කඩා විනාශ කරන්න එපා. ගස් කොළන් වල අතු කඩන්න එපා. කුංචි අවතත් හැටියට සඳහන් වෙනවා ගහක අත්තක් කොළයක් කැඩීමයි. ඒ නිසා එයින් පින්වත්නි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මේ ලෝකේ ප්‍රාණ සංඛ්‍යාවට අයිති කවුද මේ සත්වයින් පුංචිම සත්වයාගේ ඉඳලා විශාලම සත්වයා දක්වා අපේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා මේ සත්වයින්ට මෙත් වඩන ආකාරය. කරණීය මෙත් සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා පින්වත්නි මේ ලෝකේ අවශේෂයක් නැතු ඉතුරු නොවේ සත්වයින් කෙරෙහි මෙත් වඩන ආකාරය යේකේති පාන භූතත්ති තසා වාතාවරාවා අනවශේෂා මේ ලෝකේ යම්කිසි ප්‍රාණ භූතෙන් එහෙම නැත්නම් පණ තියෙන සත්වයෙන් ඉන්නවා නම් ඔය සඳහන් කරපු තසාවා තාවරාවා ඉන්නවත් මතක තියාගන්නට ඔය වචන දෙකට අයිති ස්ථාවරහා ජංගම කියන මේ වෙනස් වෙන ඒ වගේම සෙලවෙන, දමං කරන සත්වයන් හා එකම ස්ථානයක වාසය කරන ප්‍රාණි. එමනම් දස් කොළන් ආරක්ෂා කළ යුතුයි අපි. අද වර්තමාන සමාජයේ මේ දස් කොළන් අපේ මේ මනුස්ස සමාජයෙන් ඊතා ඉක්මනින් අද අවසන් වේගෙන යනවා. බොහෝ ස්ථාන ගස්කොළන් විනාශ කරලා ගස්කොළන් කපලා ඒ වගේම કૃත්‍රිම පරිසර ගොඩනගනවා. නමුත් පින්වත්නි මතක තියාගන්නට ඕන අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ තමයි මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම පරිසර වේදියා. උන්වහන්සේ පින්වත්නි ස්වභාවික පරිසරය තමයි උන්වහන්සේගේ බුද්ධ ජීවිතයේ බොහෝ අවස්ථා සඳහා යොදාගෙන තියෙන්නේ. බලන්න කල්පනා කළ උන්වහන්සේ උප්පත්ති ලැබුවේ දසක් දසක් මුල. ඒ වගේම උන්වහන්සේ බුද්ධත්වයටපත් උනේ දසක් මුල. පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවේ ස්වභාවික පරිසරයේ. ඒ ඒකම උන්වහන්සේ පරිනිර්වාණයටපත් උනේ දසක් වල. ඒකම උන්වහන්සේ මොනතරම් මේ ස්වභාවික පරිසරය වර්ණනා කරලා තියෙනවද මොනතරම් අවේ කරලා තියෙනවද? ඒ නිසා ඒ ස්වභාවික පරිසරය පින්වත්නි අපි ආරක්ෂා කරගන්නට ඕන කියන කාරණේ මෙතෙන්දී මේ සූත්‍ර දේශනාවලින් අපි තේරුම් ගන්නට ඕන. ඒකේචි පාන භූතාත්ති තසාවාතාවරාව අනවශේෂා. අවශේෂයක් නැතු ඉතුරු නොවි මේ සියලුම ප්‍රාණින් සත්වෙන් අපි ඒක සත්වයෙන් කෙරෙහි මෛත්‍රී වඩන්නට ඕන මෙත් සිත පතුරවන්නට ඕන ඒකම සඳහන් කරනවා දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුක තුලා දික්ෂාත්වෙන් දීර්ඝ සත්වෙන් ඒ වාගේ මධ්‍යම ප්‍රමාණයේ සත්වෙන් ඒ වාගේම කෙටි සත්වෙන් විශාල සත්වෙන් ওই විදිහට එතන වර්ගීකරණයක් පෙන්වමු කරනවා. ඒකම දික්ඨා වායේව අද්දික්ඨා. අපිට පෙනෙන නොපෙනෙන. පෙනෙන සත්ත්ව ප්‍රජාව කොච්චරද? මිනිස්සයා හැරුණ විට තව කොච්චර සත්වයන් මේ ලෝකේ ඉන්නවද? ඒ වගේම නොපෙනෙන සත්ත්ව ප්‍රජාව නොපෙනෙන සත්වයන් පින්වත්නි මේ පෙනෙන ප්‍රජාවට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊට වඩා විශාල ප්‍රමාණයක්. ඒ නිසා ඒක තමයි මෙතන සඳහන් කරන්නේ. දිත්තා වායේ වද්දිත්තා පෙනෙන හා නොපෙනෙන. ඒ වාගේම යේච দূරේ වසන්ති අවි দূරේ. දුරහා ළඟ. ඒ වාගේම භූතාවා සම්භවේසීවා. පවතිනහා සමහර වෙලාවට බිහි වෙලා ඉන්න සත්වෙන් හා බිහි නොවි ඉන්න සත්වෙනුත් ඉන්න පුළුවන්. මව් කුසවල්. ඒ නිසා මේ ආකාරයට ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ සියලුම සත්වයන් කෙරෙහි මෙත් සිත පතුරවන්නට ඕනේ. මෛත්‍රිය පතුරවන්නට ඕනේ. සමහර වෙලාවට පින්වත්නි කෙනෙක් තමන්ගේ ජීවිතය විනාශ වෙනවා ජීවිතය තමයි තම ජීවිතය තමයි පළවෙනි කාරණය කියලා හිතලා වෙනස් සත්වයන් සමහර වෙලාවට ඝාතනය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට පින්වත්නි අපේ අතීතයේ සද්දාතිස්ස කියලා රජ කෙනෙක් වාසය කරන කාලේ මේ රජා සද්දාතිස්ස රජතුමාට අවශ්‍ය වුණා එක්තරා උපාසක මහත්මයෙක් පරීක්ෂා කරන්නට. මේ උපාසක මහත්මයා නාමයෙන් ධම්මික කියන නාමයෙන් හැඳින්වෙන්නේ. මේ උපාසක මහත්මයා කවදාවත් පින්වත්නි තමන්ගේ ජීවිතේ හේතු කොටගෙනවත් සතෙක් මරලා නැහැ. ඒ නිසා මේ උපාසක මහත්මයා ඒ අවස්ථාවේදී පරීක්ෂා කරන්න අවශ්‍ය නිසා දවසක් කැඳෙව්වා තමන්ගේ රජවාසලට. රජවාසලට කැඳවලා මේ උපාසක මහත්මයාට සඳහන් කරනවා පාසකය ඔබ කැඳෙව්වේ ඉතා වැදගත් කාර්යයක් සඳහා. ඒ වෙලාවේ සඳහන් කරනවා කුමක්ද මහරජතුමනි මගෙන් ඉටු වෙන්න තියෙන කාර්යය. රජතුමා මොකද කළේ? පින්වත්නි කුකුලෙක් ගෙනල්ලා අතට දෙනවා. කුකුලෙක් අතට දීලා කියනවා මෙන්න මේ සත්වයා ජීවිතාක්ෂයට පත් කළා එහෙම නැත්නම් මරණයට පත් කරලා මට අවශ්‍යයි ඒන් රසවත් ව්‍යංජනයක් ඔබලවා පිළියෙල කරගන්න. බොහොම රසවත් ව්‍යංජනයක්. පින්වත්නි ඒ අවස්ථාවේදී මේ පාස මහත්මයා කල්පනා කරන මේ රයිතුමාගේ අන කඩකලොත් මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් ඒකාන්තයෙන්. රාජතුමා විසින් නිකුත් කරන විධානය එවාගේ මේ අන යම් කිසි කෙනෙක් කඩ කරනවා නම් ඔහුට රාජ උදහසටයි ලක් වෙන්නේ. ඒ නිසා මගේ ජීවිතය විනාශ වෙන අවස්ථාවක් මේ අවස්ථාව. නමුත් පින්වත්නි මේ උපාසක මහත්මයා කල්පනා කරන මේ අසරණ සත්වයාගේ ජීවිතය මම විනාශ කරන්නේ කවදා මගේ ජීවිතය තුලින් කවදාවත්ම සතෙක් මරලා නැහැ. ජීවිතාක්ෂයට බත් කළා නැහැ. ඒ නිසා මම මේ අවස්ථාව තුළදීත් මෙයම ස්ථිර කරගන්නවා කියලා මෙම මේ ක්‍රියාව මේ ප්‍රතිපත්තියම පිටා ඉන්නවා කියලා අදිස්ථාන කරගන්න. එහෙම අදිස්ථාන කරගෙන රජතුමාට සඳහන් කරනවා මා රජතුමනි මගේ ජීවිතේ විනාශ කළත් එහෙම නැත්නම් මගේ ජීවිතය හිස ගසා දැම්මත් මම කවදාවත් මේ සතා මරණයටපත් කරන්නේ ඒ නිසා මේ සත්‍යයේ ජීවිතය වෙනුවෙන් මගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරනවා කියලා එදා පින්වත් මේ සතා අත්හැරලා දාන. මේ ආකාරයට එදා මේ සද්ධාතිස්ස මහරජතුමා එයින් පැහැදීමටපත් වෙලා මේ උපාසක මහත්මයා නියම සීලය ආරක්ෂා කරන කෙනෙක් පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් කියලා තීරණය කළ එතුමාට මහා සම්පත් ලබා දුන්න ආකාරය සඳහන්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි කරන්නේ සත්වයන්ගේ ජීවිත විනාශ කිරීම මහා විශාල අකුසලයක්. එයින් නරකය තිරසංයෝනිය වගේ මේ දුගතිවල උප්පත්ති ලැබීමටයි සිදු වෙන්නේ කියන කල්පනාව ඇති කර ගනිමින් සියලු සතුන් කෙරෙහි කරුණා මෛත්‍රී පෙරදරිව වාසය කළ යුතුයි කියන කාරණය මේ සූත්‍ර දේශනාව තුළින් අපිට ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ආකාසට්ටා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසයෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාත් සාත්‍රී ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කොස්කම කලම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිපති සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ආයතනාධිපති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශාස්ත්‍රපති පඬිතු පූජ්‍යපාද කලම්පැල්ලේ සුමනනන්ද ස්වාමින්වහන්සේ අධිකාරී ස්වාමින්ද්‍රණන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී